සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මූලාසනේ වැඩ සිටින ගරු ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් සියලුම යෝගාවචර සංඝ පිරිසගෙන් අවසරයි. අපි මේ පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ පසුගිය දවස් කීපයේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ එවකට බණ භාවනා යෙදී සිටින ස්වාමීන් වහන්සේලාට උපදෙස් සැපයන පිණිස දේශනා කරන්නට යෙදුණු උද්දේශ විභංග සූත්‍රය මාතෘකා කර ගන්නට යෙදුණා ඒ උද්දේශ විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ යෝගාවචරයේ තමන්ගේ භාවනාව මධ්‍යම ප්‍රතිපදාව අනුව එහෙමනම් මැදුම් පිළිවෙත අනුව අන්තයකට නොවැටි මැදින් ගෙන යාම පිණිස අන්ත දෙක දක්වා වදාළන්ට යෙදුණා. ඒ අන්ත දෙක ඊ타ත්ම කෙටියෙන් සඳහන් කරන කිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙක් ඒ අන්ත දෙකට නොවැටෙනවා නම් භාවනාව මාධ්‍යම ප්‍රතිපදාව දිගේ ඉදිරියට ගමන් කරන බවත් ඒ ගමන් කරන ක්ෂණයක් ක්ෂණයක් පාසා කෙලස් කපා හැරීම කෙලස් දවා පුලුසාලීම ඒ ඒ ක්ෂණයේ සිදුවෙන බවත් මේ නිසා එවැනි මොහොතකින් තවත් දුරට කර්ම රැස් නොවන බවත් ඒ කර්ම රැස් නොවන නිසා විපාක නොලැබෙන බවත් ඒ අනුව ජාති ජරා මරණ දුක් වලට සමුදය හේතුව නැති වෙන බවත් සඳහන් කරන්නට යෙදුණා. මේ විදිහට උද්දේශ වශයෙන් දේශනා කරපු ඊටාම සාරාංශ වශයෙන් මාත්‍රිකා වශයෙන් දේශනා කරපු මේ සූත්‍රය අපි පසුගිය ධර්ම දේශනාවල විස්තර කරගන්න යෙදුණා. එදා අට්ඨකථාචාරීන් වහන්සේලා වශයෙන් ප්‍රධානව ප්‍රසිද්ධව හිටපු මහා කච්චායන මහරහතන් වහන්සේ දීපු විග්‍රහයට අනුව එහෙමනම් බහිද්දාචස්ස විඥානේ අවික්ඛිතං අවිසතං කියන එක තමයි බුදුරජාණන් වහන්සේ පළවෙනි අන්තයේ පෙන්වලා දුන්නේ. භාවනා මානසිකාරයකට යොදවපු හිත විසිරී යෑමක් වික්ෂිප්ත භාවයකින් විසිරී යෑමක් හෝ වෙනත් අරමුණු දිගේ ජවාදිකව දිව යෑමක් එනතම් බාහිරට දිව යෑමක් සිද්ධ නොවිය යුතුයි මේක තමයි පළවෙනි අන්තයෙන් වැළකීම මේ වාක්‍ය ගැන විස්තර කරනකොට ප්‍රකට වෙන්නේ භාවනාවේදී මානසිකාර්ය සාර්ථක වෙලා විපස්සනා භාවනාවකට යන විපස්සනා භාවනකට තුඩු දෙන විපස්සනා භාවනාවකට යාදෙන විදිහේ සම්මර්ෂණයක් සිද්ධ වෙන්න නම් ඒ යෝගාවචරයාගේ හිත සමත ධාන මට්ටමට නැත්නම් ධාන සමාධි මට්ටමකට සමාහිත වෙන්න ඕනේ සමාධිගත වෙන්න ඕනේ එවැනි සමාධියකින් තොරව සම්මර්ෂණයක් සිද්ධ වෙන්නේ නැහැ එහෙම නැත්නම් හිත විපස්සනාට වැටෙන්නේ නැහැ මේ නිසා යෝගාවචරය තීරුම් අරගන්න ඕනේ සුද්ධ විපස්සනා යානිකයා හෝ එහෙම නැත්නම් සමත පූර්වාංගම විපස්සනාවේ යෙදෙන යෝගාවචරයා හෝ ප්‍රධාන වශයෙන් මුලින්ම තමන්ගේ කෘත්‍ය වෙන්න ඕනේ කළ යුත්ත වෙන්න ඕනේ සමාධිය දියුණු කර ගැනීමයි ධ්‍යාන මට්ටමට යනකම් නැත්නම් ධ්‍යාන හිතක සිදුවෙන කෘත්‍යයේ සිදුවෙන මට්ටමට හිත සමාධිගත කරන්න මේ සමාධිගත කිරීම කියන මූලධර්ම වචනේ ප්‍රායෝගිකව බලනකොට අත්දැකීම් වලට අනුව කරනකොට හිතේ විතක්ක ਵਿਚාර කියන මූලික ධානාංග දෙකේ කෘත්‍යය ඉතාමත්ම ප්‍රකටව පැනෙනවා. ඒ කියන්නේ යෝගාවචරයා තමන්ගේ මූල කර්මස්ථානයෙන් පටන් අරගෙන මතුවෙන මතුවෙන යම්තාක් සඩින්ද්‍රියේ තුලින් ගොදුරු වෙන ඉදිරිපත් වෙන කැපී පෙනෙන අරමුණක් වෙනවනම් ඒ අරමුණට විතක්කය යොදවන්න ඕන. විතක්කය යෙදවීම අනුව ਵਿචාරය එහෙම නැත්නම් අරමුණ පිළිවැදීම අරමුණ ලංව ආශ්‍රය කිරීම අරමුණ පරිකම්ම කිරීම ඒ ඒ ක්ෂණයක් ක්ෂණයක් පාසා සිද්ධ වෙනවා මෙන්න මේ විදිහට විතක්කයත් ਵਿਚාරයත් නියම මාර්ගයේ ගත්තට පස්සේ Tamanට විසි ස්ථානයේ පිහිටා ගත්තට පස්සේ ඉතිරි ධානාංග සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා යම් අවස්ථාවක ඒ ධානාංග පහ විතක්කයය ඒ කියන්නේ අරමුණට යෙදවීමය විචාරයය අරමුණේ පිරිමැදීමය අරමුණේ පිරික්සා බැලීමය ඒ අනුව මේ විචක්කය සහ විචාරය සූර භාවයටපත් වීම නිසා එහෙම නැත්නම් වැඩි ආයාසයකින් තොරව අරමුණට ලං වෙන්නටත් අරමුණ පිරිමැදින්නටත් පුළුවන්කම නිසා හිතේ සමෘද්ධියක් සාර්ථකත්වයක් සැපයක් සතුටක් පහළ වෙනවා ක්‍රමයෙන් මේ සතුට ඉතිරි ගිහිල්ලා හිඳුන් හිතුම් පහසුකම් සැපයෙන සුඛයක් බවටපත් වෙනවා. මේ අවස්ථාවේදී ਵਿਚාරය ඊ타ත්ම සූර භාවයටපත් වෙලා අරමුණ හාත්පසින් පිරිමිද පිරිමදිනවා දැක බලා ගන්නවා එතකොට හිත ඒකාග්‍ර වෙනවා. අරමුණෙහි ඒකාග්‍ර වෙනවා. එතකොට ධානාංග පහ සම්පූර්ණ වීමෙන් ඒ යෝගාවචරයාගේ හිත ප්‍රථම ධානයේට සුදුසු මට්ටමට කර්මන්නි භාවයට පත් මේ නිසා යෝගාවචරයා තේරුම් අර ගන්න ඕනේ තමන් කරගෙන යන වැඩපිළිවෙලේ කලියුත් මේකය එතකොට සිදුවෙන දේ මේකය ආදී විදිහට ක්‍රමය පිළිබඳ අවබෝධයක් තියෙනවා. මේ විදිහට ධානයක ධාන හිතක අත්තා වූ සමාධිය සමාහිත භාවය කියන වචනයත් මේ ඡායති කියන ධාන කියන අපි හරවාගෙන කියන ඡායති ආරම්මනෝපඡායති ඥානං කියලා විස්තර කරනවා. අරමුණ සමාහිතව සාවධානව නිරීක්ෂණය කිරීම පරීක්ෂා කිරීමක් දෙන්නවා. ඒ වගේම තවත් අර්ථයක් දෙනවා මේ ධාන කියන වචනයට ඒ තාක්කල් හිතේ පැවතුනා වූ කෙලෙස් දවාලනවා ඉවතලනවා එයින් හිතට විවේකයක් ලබා දෙනවා කියන අර්ථයක් තියෙනවා. ඒ අනුව කල්පනා කරලා බැලුවොත් යෝගාවචරය එක එකක් ධානාංග වඩන්ට වඩන්ට එහෙම නැත්නම් අරමුණේ නැවත නැවත හිත යොදවන්ට යොදවන්ට ඒ යොදවන ක්ෂණයක් පාසා ගන්නා ව්‍යාපාරයක් පාසා උත්සාහයක් පාසා යෝගාවචරයට තමන්ගේ මානසිකාර්ය යොමු කළා වූ අරමුණ සමග ගැටෙන්න සමග ආශ්‍රය කරන්ට ඒ අරමුණ පිරිසිඳ බලන්ට පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා එක ක්ෂණයක තමන්ගේ එල්ලය નિවර්ති වුණා නම් පින්බෙන අවස්ථාවේදී පිම්බීම බව දැනගෙන පිම්බීම විශේෂ හිත යොමු කරා කියලා කියන්නේ එල්ලේ සාර්ථක වුණා. එතකොට පිම්බීම කියන්නේ කියන්නේ මොකද්ද කියන එක යෝගාවචරයට දැක ගන්නට වටහා ගන්නට අවස්ථාවක් ලැබෙනවා. ආස්වාසය ගැන හිත යොදන යෝගාවචරයක් නම් ආස්වාසයේ අවස්ථාවේදී ආස්වාසයට හිත යොදනවයි කියලා කියන්නේ වර්තමානයේ අස්පනා පිට සිදුවෙන දේට හිත යදෙව්වා. කලකොල භාවයක් නැහැ. ඒ කියන්නේ විතක්කය අරමුණට නැංගුවා හිත අරමුණට නැංගුවා ඒ නිසා ආස්වාසය කියලා කියන්නේ මොකද්ද කියන එක අවබෝධ කරගන්න ක්ෂණයක් ලැබෙනවා. මේ ක්ෂණයක් ලැබීම නිසා ඒ අරමුණ વિશે යති ආසාවක් තරහක් ඒ අරමුණ ඒකදෝ මේකදෝ කියන කලකොල භාවයක් හිතේ වික්ෂිප්ත භාවයක් නැතුව හිතේ සමාහිතකමක් ඇතිවීම නිසා හිතට ඒ මොහොතේ ඇතුල් වෙන්න තිබුණු කෙලෙස් ධාරාව කපා හැර දවාලන කුරුසාල මේක විස්තර කරන මහා කච්චායන මහරහතන් වහන්සේ ධ්‍යාන හිතක වෙන වැඩපිළිවෙල විස්තර කරන්නේ විවිච්චේව කාමේහි විවිච්චේහි අකුසලේහි ධම්මේහි කියලා ඒ කියන්නේ මෙතෙන්ට එනකන් කොතෙන්ටද පිම්බීම විශේෂයි මානසිකාරයේ යොදවන තැනට ආස්වාසයේ විශේෂයි මානසිකාරයේ යොදවන තැනට නැත්නම් විතක්ක ਵਿਚාර යොමු කරන තැනට එනකොට යෝගාචරයා වග බලා ගන්න ඕනේ අනෙකුත් ඉඳුරන් සංවර කරගන්න. තැම්පත් කරගන්න. එහෙම නැතුව ඇහෙන් රූප දකිමින් කනෙන් ශබ්ද අසමින් නාසය ආග්‍රහණ વિશે යොදවමින් දිව රස વિશે යොදවමින් ශරීරය ස්පර්ශ વિશે යොදවමින් හිත මනසේ අයායේ අයාලේ යන්න දෙමින් කවදාකවත් බෑ මේ විදිහට හිතක් Tamanට ඉදිරිපත් වෙන මූල කර්මස්ථානයට යොදවන්න. ඒ නිසා මුලින්ම කාම වස්තුන්ගෙන් හිත වෙන් කරගෙන නැත්නම් කාම වස්තුන්ගෙන් ලබන විවේකයේ ඇතුව තමයි යෝගාවචරයා මේ හිත අරමුණට යොදවන වැඩේට එළඹෙන්නේ පෙළඹෙන්නේ. ඒ නිසා විවිච්ඡේව කාමේහි කියලා කියන්නේ වත්තු කාමයෙන් දැන් යෝගාවචරය වෙන් වෙනවා. ඒ නිසා තමයි අපි බාහිරේ ඉන්නකොට මේ නිස්සාරණ වනේ වගේ තැනක් හිතින් හිතාගන්නේ. මෙවැනි තැනකට ගියොත් අපිට ඇහ පිනවෙන්නේ නැත්නම් ඇහ කුප්පන සුළු රූප ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් වේවි. කන කොකිත කරවෙන කුප්පන සුළු කුපිත කරවෙන සුළු සද්ද අඩු කරගන්න පුළුවන් වේවි. ආග්‍රහණීය වශයෙන් කැළඹිලි අඩු කරගන්න පුළුවන් වේවි. දිවේ විවිධ රස බලන ස්වරූපයේ අතින් කැළඹෙන ස්වරූපේ අඩු කරගන්න පුළුවන් වේවි. ශරීරයේ වශයෙන් තැම්පත් හිතකින් ලද දෙයින් සතුට වෙන විදියට කරගන්න පුළුවන් වේවි. හිත නොදුවා සාමාන්‍ය ප්‍රමාණයකට නතර වේවි. ඒ කියන්නේ විවිච්චේව කාමේහි කියන දේ වටිනාකම තේරුම් ගත්ත නිසායි මේ අරණ්‍ය සේනාසනයක් හොයාගෙන යන්නේ. ඉතින් මේක පොඩි වැඩක් නෙමෙයි. විශාල ලොකු අදිෂ්ඨානයක්, ලොකු කැපකිරීමක්, පරිත්‍යාගයක්, නෛෂ්ක්‍රමයක්. නමුත් යෝගාවචරයෙන් අද ඇහුවොත් මේ විවිච්ච කාමයේ මට්ටමට ගියා පමණින් යෝගාචර සම්පූර්ණ විවේකය ලැබෙනවද කියලා උත්තරේ දෙන්න වෙන්නේ සම්පූර්ණ නැහැ. තවමත් මේ ඉතුරු වෙලා තියෙන රූප ටික නිසා, ඉතුරු වෙලා තියෙන ශබ්ද ටික නිසා, ඉතුරු වෙලා තියෙන ආග්‍රහණ රස ස්පර්ශ හිතවිලි ආදී දේවල් නිසා හිත තවමත් පෙළෙමින් පවතිනවා. තමත් යෝගාචරයාගේ හිතට චෝදනාවක් වෙනවා. කියන්න කරන්ට පැමිණිලි තියෙනවා. පෙළෙන අවස්ථාවල් තියෙනවා. එහෙමනම් විවිච්ඡේවි අකුසලේහි ධම්මේහි හිත අකුසලයට නැත්නම් කිලුට කරන ධර්මයෙන් වෙන් කරන්න ඕනේ. ඒ සඳහා මෙවැනි භාවනා මධ්‍යස්ථානවල අපි බලාපොරොත්තු වෙන්නේ ඒ වැනි දෙයක් කරගෙන යන්න අවශ්‍ය ගුරු හරුකම් ලබා ගන්න පුළුවන් නිසා අපි කියනවා විවේකයක් තියෙනවා ගුරුහරුකමුත් තියෙනවා නම් අපි කියනවා ඒකට අරණ්‍ය සීනාසන භාවනා මධ්‍යස්ථාන කියලා. අන්න එවැනි තැනකදී අපි ප්‍රධාන වශයෙන් වත්තුකාමයන්ගෙන් වෙන් වෙලා කාමවස්තු හොයා යන ඉඳුරන් පිනවන ගතියෙන් මද අස්වැසිල්ලක් ලැබලා විවේකයක් ලැබලා මේ ළඟට කෙලෙස් වලින් විවේකය ලැබීම පිණිස මූල අරමුණට හිත යොදවන මූල භාවනා වැඩ පිළිවෙල පටන් ගන්නවා. කරගෙන යනකොට වෙන අරමුණක් මතුවෙනවනේ. ඒ අරමුණට මානසිකාරය යොදවනවා. මේ ආකාරයෙන් Tamange අයාලේ යන හිත ruci ruci දේ හොය හොයා අරක එහෙමයි මේක එහෙමයි කිය කියා දුවන හිත දැන් Tamange අධීක්ෂණය යටතේ Tamange මානසිකාරය යටතේ මූල අරමුණේ පවතින්නේ මූල අරමුණේ පවතින බව දැනගන්න. පිම්බීමේ පවතින්නේ පිම්බීම පවතින බව දැනගන්න. හැකිලීමේ පවතින්නේ හැකිලීමේ පවතින බව දැනගන්න. ආශ්වාසයේ පවතින්නේ ආශ්වාසයේ පවතින බව දැනගන්නවා. ප්‍රශ්වාසයේ පවතින්නේ ප්‍රශ්වාසයේ පවතින බව දැනගන්න. ඊළඟට මූල කර්මස්ථානයේ මූල අරමුණ අභිභවාගෙන යම් වූ පිටත අරමුණක් මතුවෙනවනේ යෝගාවචරය තීරණයකින් යුක්තව දැනගෙනම මූල කර්මස්ථානයේ තිබුණ හිත ඊට වඩා ප්‍රකටව මතුවෙනා වූ දෙවෙනි අරමුණට යොදවන. ඒ යෙදවීම නිසා යෝගාවචරයාගේ හිත රුචි දේ සොයා යාම නතර වෙනවා. අධීක්ෂණයක් කරත්තේ පාලනයක් කරත්තේ සුපරීක්ෂාවක් ඇත්තේ දැන් යනවා මේකට කියනවා මානසිකාරය යොදවනවායි කියලා. මේ විදිහට භාවනාවට නංවනකොට මානසිකාරයට නංවනකොට යෝගාවචරයා ඒ විෂයෙහි හිත විසිසේ නිසිසේ එල්ලේ බලා යෑම නිසා යවන්ත අවශ්‍ය නිසා මේ විතක්කය කියන එල්ල කිරීම යොදවනවා අරමුණට කෙලිම. මේ ළඟට ඒ විතක්කයක් අනුව සිදුවෙන ਵਿਚාරය කියන අරමුණ පිරික්සා බැලීම ක්ෂණයකට අත්දකිනවා. මීට පසුව මේ ක්ෂණය දික් කර ගැනීමේ අදහසෙන් නැවත නැවතත් නැවත නැවතත් ඒ අරමුණෙහිම හිත නංවනවා එල්ල කරනවා. එතකොට ਵਿਚාරය වැඩෙන්න පටන් ගන්නවා. මේ විදිහට එක ක්ෂණයක් Taman තේරුම් බේරුම් කරගත්තා වූ කලෙවිලි කරගත්තා වූ අරමුණට යොදවනොත් යොදවීම සාර්ථක වුණොත් ඒ යොදවීමක් පාසා යෝගාවචරයට ਵਿਚාරයේ ක්‍රියාත්මක වෙන්න බොහෝතක් ලැබෙනවා. ඒ අරමුණේම කලකොල නොවි තව මොහොතක් දිගට බලාගෙන ඉන්න පුළුවන් වුණොත් විචාරයේ දෙමොහතක් ක්‍රියා කිරීම නිසා කලින් ලැබුණා වූ දැනුම වගේ දෙකොටසක් දැනුම ලැබෙනවා දෙමොහතකට. තුන් මොහොතකදී තුන් කොටසක් ධර්ම ලැබෙනවා මේ විදිහට හිත ගැම්මක් කරගන්න සූර වෙනවා දක්ෂ දුනු ආයෙක් විදින්ද විදින්ද විදින්ද විදින්ද විදින විදින ඊයක් පාසා එල්ලේට යනවා යන්න පුළුවන් කියන විශ්වාසය ගොඩනගා ගන්නවා යම්සේද ඒ විශ්වාසයෙන් විදින්ට විදින්ට වඩා වඩා සාර්ථක වෙන්නේ යම්සේද ඒ වගේ යෝගාවචරය අරමුණ දැනගෙන අරමුණට යොදවන හිත උත්සාහ කරන්න කරන්ට හරියන ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි වෙන්න වැඩි වෙන්න විතක්කේ කියන අරමුණ පිරික්සා බැලීම වැඩි වෙනවා. මෙන්න මේ මොහතක යෝගාවචරය කල්පනා කරලා බැලුවොත් අර කියන අරමුණු රස හොයන අරමුණු තෝරන බේරන කාමච්ඡන්දේ නැහැ. මේ අරමුණ එපාය මේ අරමුණ නැතුව මට අර අරමුණ ඕනෑ කියලා තියෙන අරමුණ කෙරෙහි තරහක් කියන ද්වේෂය ඇත්තෙත් නැහැ. ඒ වාගේම ਵਿචාරයේ නිසිසේ වැඩ කිරීම නිසා අරමුණ ලැබිච්ච අරමුණ පැත්තකට දාන්නෙත් නැහැ, බදා ගන්න යන්නෙත් නැහැ, මධ්‍යස්ථ ප්‍රමාණයෙන් කියවීම පිරික්සා බැලීම සිදුවෙන නිසා නින්දට වැටෙන්නෙත් නැහැ. ඒ වගේම පිම්බෙන අවස්ථාවේදී හැකිලෙනවාද ආශ්වාසය කරන වෙලාවේදී ප්‍රශ්වාසය කරනවාද පය ඔසවන වෙලාවේදී පය තැබෙනවාද කියලා කලකොල භාවයක් නැහැ. තමන් කරන පුංචි වැඩේ පැහැදිලිව කලෙලියක් ඇතුව සිද්ධ වෙන්න නිසා සැක පහළ වෙන්න ඉඩකුත් නැහැ හිතේ විසිරී යාමකුත් නැහැ එතකොට විවිච්චේයි අකුසලේයි ධම්මේයි කියන විදිහට දෙවෙනි විවේකයේ යෝගාවචරයට ලැබෙනවා මෙතන පෙරදියක් මෙතන වටිනා ස්ථානයක් යෝගාවචර ජීවිතේ මේ විදිහට අරමුණට එල්ල කිරීම සාර්ථකව ක්ෂණයක් දෙකක් තුනක් විනාඩියක් විනාඩි 5ක් 10ක් වගේ විදිහට යා දෙන්න පටන් අර ගන්නකොට යෝගාවචරය අක්‍රම ක්‍රමයෙන් අර විතක්කය තුලින් යා වෙලා ਵਿਚාරය තුලින් පිළිමැදීම නිසා අරමුණ විශේෂයි යම් යම් කරුණු ඉගෙන ගනිමින් පිරිසිදු ධර්මතා වටහා ගනිමින් කාමයන්ගෙන් නීවරණයන්ගෙන් බැටදෙන ගතිය අයින් වෙන්න පටන් අර ගන්නකොට යෝගාවචරයාගේ හිත සංදිස්ථානයකටපත් වෙනවා වත්තු කාම නැත්නම් කාම වත්තු ආශ්‍රය කරනවාද එහෙම නැතිනම් අරමුණේ මතුවෙන සුද්ධ ධර්මතාවයන් ආශ්‍රය කරනවා අද කියන මධ්‍යස්ථානයටපත් වෙනවා. මොකද විවිච්ඡේ කාමේහි කියන විදිහට කාමවස්තුන්ගෙන් සෑහෙන ප්‍රමාණයට වෙන් කළත් යෝගාවචරය හිතින් ඉන්නේ කාම ලෝකයක නම් රුචි දේ දකින්ද රුචි දේ අහන්න විදිය ව්‍යාපාරයක කරගෙන ඉන්නවනම් ඒ යෝගාවචරයාගේ හිත අර ਵਿਚාරයෙන් මතු කරලා දෙන්න බලාපොරොත්තු වෙන ධර්මතා හොයන්ට ආසාවක් එන්නේ නැහැ. ඔව් තාමත් ඒක දකින්නේ නීරස දෙයක් විදිහට කිසිම වටිනාකමක් නැති එහෙම නැත්නම් උද්දීපනයක් ලබා ගන්න බැරි දෙයක් විදිහට. ඒ වෙනුවට කාම වස්තුම හිත දුවනවා නම් තව බොහෝ කාලයක් මේ යෝගාවචරයට මේ කර්මාන්තයේ දිකට ගෙනියන්න සිද්ධ වෙනවා. මොකද ලැබුණට ලැබුණු අවස්ථාව ප්‍රයෝජන ගන්න තරම් හිතේ මේරීමක් නැහැ. හිතේ සංවේගයේ මදි කුසල ඡන්දේ මදිකම නිසා ඔහු ඒ පේන්න තියෙන නාම රූප ධර්ම විශේෂයි උනන්දුව වෙනුවට කලින් ආශ්‍රය කරා වූ තමන්ගේ හුරු පුරුදු සාමාන්‍ය ජීවිතයට ඇහැට කනට නාසයට දිවට සැපගෙන දෙන එයින් හොඳ දේ දැකීමේ ආසාව නිසා ධර්මයේ ඉස්මතු නොවිය. ඒ වෙනුවට යම් යෝගාවචරයක් මේ ඊ타ත්ම දුර්ලභව ලබාගත්තා වූ කාමයෙන් වෙන් වෙලා අකුසලයෙන් වෙන් වෙලා පිරිසිදු කමින් මතුනා වූ මේ ධර්මතා ඒ කියන්නේ පිම්බීම විශේෂයේ දකින්නා වූ තෙරපෙන තද වෙන හැකිලෙන බුරුල් වෙන ගති වැගිරෙන ගති උණුසුම් සිසිල් ගති තද ගති එච්චරයි දැන් තියෙන්නේ ආස්වාසේ විශේෂයේ මේ විදිහේ චලනය මේ විදිහේ තෙරපෙන තද වෙන වැగిරෙන ගති එච්චරයි පේන්නේ. ඒවා කිසි දෙයක මේ කුප්පන ගතියක් නැහැ. මධ්‍යස්ථයි. තියෙන්නේ නිර්ආමිෂ සුඛයක්, නෛෂ්ක්‍රම්‍ය සුඛයක්. දැන් යෝගාවචරය යම් විදියකට වත්තුකාම විසයේ ආදීනව දැකලා සංවේගයේ පිහිටුවගෙන මේ ලැබෙනා වූ නෛෂ්ක්‍රම්‍ය සුඛය නිරාමිෂ සුඛයක්ය වස්තුකාමයේ anu ආමිෂ සුඛයක්ය ඒ සඳහා විශේෂ ව්‍යාපාර කරමින් ගොඩාක් වෙහෙස වෙන්න වෙනමයි දුෂ්කරය පවත්වා ගැනීම ඉපදාව සන්තෝ බැරිකේ නමුත් ඒ වෙනුවට පහළ වෙන්නා වූ මේ උදාසීන ස්වරූපයෙන් මතුවෙන්නා වූ මේ ධර්ම සුඛය කිසිම නඩත්තුවක් අවශ්‍ය නැහැ එහෙම නැත්නම් බාහිර රඳා පවතින්නේ නැහැ අවශ්‍ය කරන්නේ සමාධිය විතරයි ඒ නිසා මේක මෝරච්ච හිතකට ගැළපෙන දියුණු හිතකට ගැළපෙන සද්ධර්ම සත්පුරුෂ හිතකට ගැලපෙනවා කියලා නිර්ආංශ සුඛයට යන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයාගේ අර විවිච්‍යයි අකුසලයේ ධම්මේ කියාගෙන ගිය කරගෙන ගියා වූ ව්‍යාපාරයට අස්වසිල්ලක් ලැබෙනවා. තව තවත් යෝගාවචරයා මේ ලැබුණා වූ ක්ෂණය දික් කරගන්නට නැවත නැවතත් විතක්ක ਵਿਚාර පවත්වනවා. පවත්වන්නට පවත්වන්නට වත්තුකාමේ පුරුදු වෙලා තිබුණා වූ ගොරෝසු රළු ඔලොමොට්ටල හිත ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මුහුදු භාවයටපත් වෙනවා. පැතිරෙන ස්වරූපයටපත් වෙනවා. සීමාන්තිකව පැතිරෙන්න පටන් ගන්නවා. සීමාන්තිකව ගැඹුරකට යන්න පහසුකම් ලබනවා. මේ ලැබෙන පහසුව තුළ යෝගාවචරය දිගින් දිගට නෙකම සුඛේ විඳින්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරය කොයි තරම් දුරට නෙකම සුඛේ විඳිනවද ඒ තාක් දුරට කාම වස්තුන්ගෙන් වෙන්ව පවතිනවා කාම වස්තුන්ගේ ඇති ආදීනවය ප්‍රකට කරගන්න. එතකොට නෛෂ්ඨම්‍ය සුඛයට යෝගාවචරය වැටෙනවා. මෙන්න මේ අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ තීරණාත්මක අවස්ථාවේ යෝගාවචරයාගේ හිත භාවනා හිත දෙවෙනි අන්තයට වැටෙන දෙන්න එපා මේ නෛත්‍රාමයේ සුඛයේ විශේෂයි ගිජු වෙන්න එපා නැත්නම් එහි ගැලෙන්න එපා. එහි විශ්‍රාම ගන්න එපා. දිගට මේක පවත්වා. එහෙමනම් ඒ සුඛය තියෙන බව දැනගත්තට වත්තුකාමයෙන් Tamange හිත වෙන් වෙච්ච බව දැනගත්තට හිත උදාසීන නැත්තම් උපේක්ෂාශූරයටපත් වෙන බව දැනගත්තට විතක්ක ਵਿਚාර කියන දෙකේ වැඩ නතර කරන්න එපා. ඒ නතර කෙරුවොත් මේ සුඛය බාධා වෙනවා. එහෙම නැත්නම් හිත ඒතර නතර වෙනවා. මොකද නොදැනුවත්වම හිත නැවතත් කාමයක් ඇති කරගෙන තියෙනවා නෛෂ්ක්‍රම්‍ය සුඛයට. නිරාමිෂ සුඛයට. මේ නිසා යෝග ආචරය උපදේශය හරියට දැනගෙන මේ උද්දේශ විභංග සූත්‍රයේ එන විදිහට අජත්තං අවිසතං අතුලත නතර නොවි ගමන් කරොත් දැන් යෝගාවචරාගේ හිත සම්මර්ෂණයට ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දකිමින් තියෙන දේ විග්‍රහ කරගන්න තරම් निराවුල් හිතකට හිමිකම් ලබනවා එහෙම නැතුව වත්තුකාමයට වැඩිය මේ නයිස්කාම්මේ සුඛේ සැපය කියලා එහි ගලී ගත්තොත් එතන නතර වෙනවා. ඒ නිසා යෝගාවචරය දැන් මෙතනදී ඊතා සිව් මට්ටමට විතක්කය සහ ਵਿਚාරයේ කෘත්‍යය තේරුම් ගන්නවා. මේ අරමුණ පිරිමැදීම නිසා ලැබිච්ච අතුරුලාභයකුයි මේ අරමුණට නැවත නැවත යෙදවීමේ ලැබිච්ච අතුරුලාභයකුයි මේ අතුරු ලාභය මතු මතේ ලැබෙන්න තියෙන සාන්ත සුඛයත් එක්ක කල්පනා කරනකොට පොඩි සොච්චමක් විතරයි. ලාමක දෙයක් විතරයි. කාම වස්තුන් එක සලසනකොට නම් සුකුමයි, සුබයි, හොඳයි, ධාර්මිකයි. නමුත් අවසානයේ සාන්ත සුඛයත් එක්ක කල්පනා කරනකොට මෙතන නතර වුණොත් අපි ඊට වඩා ප්‍රනීතතර වූ සාන්ත සුඛය නොලබන්ට අවස්ථාව ඇති කරගන්නවා. ඒ නිසා මේ සුඛේ මත්නවේ දිගට විතක්ක ਵਿਚාර දෙකේ කටයුතු කරගෙන ගියොත් ඒ අනතාකාර හිතේ සමාධිය සෞඛ්‍ය සම්පන්නව පවතිනවා. පක්ෂග්‍රාහී වෙන්නේ නැහැ. අන්තයකට යන්නේ නැහැ. ඉදිරියට වැඩ කරනවා. වැඩ කරන්ට වැඩ කරන්ට සම්මර්ෂණේ පවත්වනවා. ඒ නිසා යෝගාවචරය මේ විතක්කයේ සහ ਵਿਚාරයේ සමාධියට බර එහෙම නැත්නම් සමතයට බර විතක්කේ සහ ਵਿਚාරයේ කටයුතු හොඳට සාංශුද්ධෙන් දැනගෙන තියෙනවා. ඒ නිසා ධර්ම දේශනාවලදී මේ මට්ටමට එනකොට ඉතාමත්ම ප්‍රකටව ඉතාමත්ම බහුලව යෝගාවචරයෙන්ගේ අත්දැකීම ධර්ම දේශනාවට මුසු වෙන්න ඕන. එහෙම මුසු නොවි ධර්ම දේශනා කරන්නට වුණොත් ඒ ධර්මය තේරුම් අරගන්න අමාරු වෙනවා. මොකද ධර්මයේ ගැඹුරු. මෙතන තියෙන්නේ අත්දැකීම. මූලධර්ම විතරක් කොච්චර මේ මට්ටමේ කියෙව්වත් කිසියම් විදියකට උකහා ගැනීමක් කරන්න බෑ. යෝගාවචරයා Taman භාවනා කරලා මේ ඇයෙන බණපදය Taman තුලින්ම යම් ප්‍රමාණයකට අත්දකලා තිබුණොත් යෝගාවචරයට මේ අන්ත දෙකෙන් ගැලවිලා ඉස්සරහට යන්න පුළුවන්. නමුත් යෝගාවචරයට ඇහෙනකොට කල්පනාවෙන් ඉඳ තියෙනවා එකම දේ නේද කියවන්නේ කියලා. එහෙම හිතන්න එපා. මොකද මේ ධර්ම දේශනාවේ කරුණු පැහැදිලිවම කලෙලි කර ගන්න ඕනේ තහවුරු කර ගන්න ඕනේ. ඒ නිසා අපි නැවත නැවත සඳහන් කරනවා. ඒ සඳහන් කරන්නේ වෙහෙස කරන්න නෙවෙයි මේ පැහැදිලිභාවය ලබා ගන්නට කියලා සාවධාන හිතින් දිගට ධර්මයට අහුම්කම් දෙන්න. මේ නිසා අපි පෙර ආචාර්යයන් වහන්සේලා විසින් ඉදිරිපත් කරන්නට යෙදිච්ච මේ විතක්ක ਵਿਚාර කියන ධර්මතා දෙක තව පැහැදිලි කරන උපමා කීපයක් අපි මේ ධර්ම දේශනාවට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු පළවෙනි උපමාව තමයි බණ පොත්වල සඳහන් කරන්නේ කච්චල් වැඩිච්ච දූවිලි වලින් අඳුරටපත් වෙච්ච පිත්තල භාජනයක්. යම් කිසි කෙනෙක් මේ භාජනය දැකලා මේකේ යථා ස්වරූපයටපත් වෙන්න මේක පිරිමැදලා පිරිසුදු කරන්ට පෙළඹෙනවා නම් ඒ පුද්ගලයාට මේ භාජනය පිරිමැදීමේ පිරිසිදු කිරීමේ උපදැමීමේ කටයුත්තේදී එක අතකින් මේ භාජනය දැඩිසේ හිර කරගන්න සිද්ධ වෙනවා. භාජනේ එහෙම යන්නේ නැතුව Tamanට ඕනේ පැත්ත Tamanගේ අනික් අතට කර්මන්‍ය වෙන විදිහට යොමු වෙන විදිහට භාවනා මේ භාජනය හිර කරලා අල්ලගන්න ඒ හිර කරලා අල්ලාගෙන ඉතුරු අතින් ඒ භාජනයේ Taman යොමු කළ පැත්ත යොමු කළ තැන අවශ්‍ය සුදුසු දෙකින් අතුල්ලන්න සිද්ධ වෙනවා. ගුරුසෝකින් හෝ රෙදිකඩකින් හෝ අවශ්‍ය දෙයක් යොදලා ඒක අතුල්ලාගෙන අතුල්ලාගෙන යනකොට අර තදින් අල්ලාගෙන සිටින තාක්කල් අතුල්ලන අත කිසි කරදරයක් නැතුව ඒ භාජනය හොඳට වැදිලා ඒක ඇතිල්ලීමකදී මැදීමක් සිද්ධ වෙනවා. තව සැරයක් ඇතුල් වෙනවා තව සැරයක් මැදෙනවා. තව සැරයක් අතුල් වෙනවා තව සැරයක් මැදෙනවා. මේ මැදෙන මැදෙන වාරයක් පාසා ඒ තැනටම අර <clears throat> මදිනාත යොමු වෙන්න නම් පිර කරලා භාජනේ අල්ලලා තියෙනවා. අල්ලගෙන තියෙන සාකල් දිගට ඒ තැන සුතු වෙනකම් පිරිසුදු වෙනකම් ඔප වැටෙනකම් මදින්න පුළුවන්. ඊට පස්සේ අත බුරුල් කරලා තව පොඩ්ඩක් වෙනස් තැනකට යොදනවා. එතනත් ඒ විදිහට තද කරලා මැදගෙන මැදගෙන යනකොට භාජනයේ ක්‍රමක්‍රමයෙන් අර මතු පිට ඊටාම දෙම තට්ටුවේ බැඳිලා තිබුණු දූවිලි තෙල් කුණු කච්චා මල කැපිලා ගිහිලා ක්‍රමක්‍රමයෙන් පිරිසුදු වෙන්න පටන් අර ගන්නවා තව තවත් පිරිමදින්ට පිරිමදින්ට භාජනයේ යථා ස්වරූපයට යථා වර්ණයටපත් වෙනවා ඔපේටපත් වෙනවා අන්න ඒ වගේ තමයි භාවනා කරන යෝගාවචරය යම් අරමුණක් ඇත්ත ඇති හැටියෙන් දැක ගන්නට හිත සමාහිත වෙන්න ඕනේද? අන්නේ සමාහිත භාවයේ ලබා ගැනීමට නම් ප්‍රථමයෙන් මේ මතුවෙන අරමුණ මේකේ කියලා හරියටම එල්ල කරලා හිත ඒ අරමුණට යොදවන්න ඒ යොදන යදවිල්ල අරමුණ ඉක්මවලා ගියොත් එහෙම නැත්නම් අරමුණ කරා ලං වෙන්න බැරුව ගියොත් ඒ අරමුණ ලිසලයි ලුහුටලයි අරමුණ අස්පනා පිට හිතත් සමග අමුණා ගන්න බැරුව යනවා. එතකොට ඒ අරමුණ පිරිමදින්න ක්ෂණයක් නැතුව යනවා. අරමුණ ආශ්‍රය කරගන්න බැරුව යනවා. හරියට අපි අර පිත්තල භාජනයේ බීම තියලා එක අතකින් විවේක ගන්න ගමන් ඒ අතින් වාදිනේ අල්ලන්නේ නැතුව තියලා මදින්න ගත්තොත් කොච්චර වේගයක් දාලා මැද්දත් මදින වාරයක් පාසා වාදිනේ පෙරලලා පැත්තකට යනවා. පිරිමැදීම සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි විතක්කය තමයි මෙතන අරමුණ දැඩිව අල්ලා ගන්නා අත. ਵਿਚාරය තමයි භාජනය පිරිමදින්නා වූ අත. එනතන් අරමුණේ පිරික්සා බලන හිත. යම් විදියකට අරමුණ දැඩිසේ අල්ලා ගත්තොත් ඒ අල්ලා ගත්තා වූ තැන අනුව හිත අරමුණ කියවනවා. අරමුණ හදා. අර තව හැඩයක් අරගෙන. අරමුණ වේගයෙන් වෙනස් වෙනවා. නමුත් දෙවෙනි විතර්කයේ යොදන ගමන්ම අරමුණට හිත yaadෙනවා. නැත්නම් අවුලවා ගන්නවා. ඇවිලිච්ච ගමන් ඒ අරමුණ පිරිමැද ගන්න පුළුවන්. මේ විදිහට දිගින් දිගට කරනකොට කරනකොට ක්‍රමක්‍රමයෙන් යොදන උත්සාහයට සාපේක්ෂව අරමුණ વિશે හිත ප්‍රභාෂර වෙන්න පටන් ගන්නවා. ප්‍රභාෂර හිතින් අරමුණ ඇති සැටියෙන් දැක ගන්න පුළුවන්. ඒ නිසා යෝගාවචරය මේ ධර්මය මේ වගේ ඇති ප්‍රායෝගිකත්වය යොදන සෑම විතක්කයකදීම වැඩ කරන බවට වග බලා ගන්නවා. එහෙම වුණොත් ਵਿਚාරේ වැඩ කරන්න පටන් ගන්නවා. මෙතනදී මේ විතක්කයේ තියෙන්නේ අරමුණට යා කර ගැනීම, අරමුණ බැඳ ගැනීම, අරමුණ අමුණා ගැනීම, අවුලා ගැනීම කියන එක තේරුම් ගන්නවා. යම් විදියකට අරමුණ ඉක්මවලා ගියොත් හිතෙන් ඒ අරමුණ ලෙස්සලා යනවා විසිරලා යනවා අරමුණ දක්වාම යආගන්ට කලින් අපේ වීර්ය නතර වුණොත් ඒත් අරමුණට විතක්කේ වගේම ਵਿਚාරයවත් ලං වෙන්න බැරුව ඒ නිසා සම වේගයකින් අරමුණට හිත යොදවන්න යොදවන්න අරමුණයි හිතයි අර පිත්තල භාජනේ මැදෙන්න ආසේ ඔප වැටෙනකොට හිතේ පැහැදිලි තැන්පත් සමාහිත බව තුලින් අරමුණේ ඇත්ත ඇති හැටි දක්වනවා. නමුත් එක ක්ෂණයක නෙවෙයි. ක්‍රමක්‍රමයෙන් සිද්ධ වෙනවා. මේ විදිහට විතක්ක ਵਿਚාර දෙක පුහුණුව තුළින් පෙරකල අත්තරදි රාශියට අනුකම්පාවෙන් නැවත නැවත යෙදවීම තුළින් කරන්න පටන් අරගත්තට පස්සේ නම් මේ බණ කියන තරම් වෙලා යන්නේ නැහැ. කාරණා පැහැදිලි කරලා දෙන්න නිදර්ශන සහිතව විස්තර කරන්න ගියාම විනාඩි ගාණෙන් කාලය ගත වුණාට මේ කටයුත්ත වෙන්න එක ක්ෂණයකින් සිද්ධ වෙනවා. නමුත් මේ විස්තර කිරීමෙන් දැනගැනීමේ කලෙලි කර දැනගැනීමේ වටිනාකම නිසායි මේ නිදර්ශන සහිතව ඉදිරිපත් කරන්නේ. මේ විදිහට විතක්ක ਵਿਚාර දෙක තේරුම් අරගත්ත යෝගාවචරය විතක්කේ කියලා කියන්නේ අරමුණට නැංවීම, අරමුණට එල්ල කිරීම, අරමුණට යොමු කිරීම කියලා තේරුම් අරගන්න. මෙහෙම කරනකොට ਵਿਚාරයේ විසින් අරමුණ පිරික්සනවා, අරමුණ නිරීක්ෂණය කරනවා. මෙන්න මේ කාරණාව බොහෝ දෙනෙක් වරද්දව ගන්නවා. මොකද අරමුණට හිත යොදලා දැන් අරමුණ හිතන්න පටන් අරගන්න. කල්පනා කරන්න පටන් අරගන්න. මේක තුල අනිත්‍ය හොයනවා. මේක තුල දුක්ඛ ස්වરૂපේ හොයනවා. මේක තුල අනාත්මය හොයනවා. එහෙම නැත්නම් අහනවා ඇයි අරමුණෙන් අරමුණට හිත යොදවන්නේ? ඇයි මෙනෙහි කරන්නේ? මොකද්ද මේකෙන් එන වැඩේ? කියලා අර අරමුණට හිත යොදවනා නමුත් විතක්කය වෙනුක යොදවලා ਵਿਚාරයේ වෙනුවට කල්පනාව ඉදිරිපත් කරගන්න. තර්ක ඉදිරිපත් කරගන්න. වාද ඉදිරිපත් කරගන්න. ඉදිරිපත් කරගෙන හිතනවා ਵਿਚාරයේදී තියෙන්නේ අරමුණ පිළිච්ඡා බැලීම නම් මම මේ අරමුණේ දැන් අනිත්‍ය දැක ගන්න ඕනේ. මේ අරමුණේ දුක දැක ගන්න ඕනේ. මේ අරමුණේ අනාත්ම භාවය දැක ගන්න ඕනේ. එහෙම පේන්නේ නැත්නම් ඇයි මේ විදිහට නැවත නැවතත් මේ පොඩි දරුවන්ට කියලා දෙන්න විදිහට අපේ මේ දැනුමට නිග්‍රහ කරන්නේ මෙච්චර කියලා කියන දෙයක්ද ආදී විදිහට යෝගාවචරයා කල්පනා කරන්න පෙළඹුණොත් ඒක ධාර්මික නැත්නම් සම්‍යක් කටයුත්තක් වෙන්නේ නැහැ. මොකද භාවනාවේදී චාරයකින් තොර සංයමයකින් තොර කල්පනාව නිකන් කාලේ නාස්ති කිරීම. මේ නිසා මෙතෙන්දි ਵਿਚාරය කියන පදයට සිංහලෙන් හොඳට කියන්න පුළුවන් වෙන්නේ පිරික්සා බැලීම නිරීක්ෂණය පමණයි. ඒ නිරීක්ෂණය තුලින් හරි වැටහීම සිද්ධ වෙන්නේ. එහෙම නැතුව යෝගාවචරයා ඒ ඒ කරුණු මතු කර ගන්නා ස්වરૂපයෙන් සංකල්ප පහල කරන්ට වාද කරන්ට පෙළඹුණොත් ඒ කරන වාද ක්ෂණයක් පාසා අරමුණක් හිතත් ගිලීය. අරමුණ නැංවීම සිදු වෙන්නේ නැහැ. මේ නිසා යෝගාවචරය වාද බහුල විතර්ක බහුලව ගත කරන්න පටන් අරගත්තොත් සම්‍යක් විතර්කයට ඉදිරියට යනවා. සම්‍යක් විතක්කය කියලා කියන්නේ අරමුණයි හිතයි එකිනෙකට මුණලා එකිනෙකට සම්බන්ධ වෙලා පවතින තාක්කල් මැදිහත් හිතින් අරමුණ දැකීම තුලින් පහළ වෙන ඥානයක්. නැත්නම් ඥාන බීජයක්. එහෙම නැතුව කල්පනා කිරීමක් නෙවෙයි. සමහර යෝගාවචරය පුරුද්දට ඒක කරනවා. නමුත් ඒ තාකල් මතක තියාගන්න ඕනේ අඩුම ගානේ විතක්කේ සිදුවෙන්නේ නැති ආ ਵਿਚාරයටවත් ਵਿਚාරේ සිදුවෙන්නේ නැති ආ විතක්කේටවත් ඉඳ නැති වෙනවා මොකද අරමුණ හිතින් ගිලිහිලා හිත කල්පනාවට වැටෙන නිසා. ඒ නිසා විතක්කය කියලා කියන්නේ අරමුණට හිත නැංවීමය කියන එක තේරුම් ගත්තා වගේම ਵਿਚාරය කියලා කියන්නේ නිරීක්ෂණය කිරීමයි කියන එක තේරුම් ගන්නවා. මේකට නිදර්ශනයක් හපේනවා. නිදර්ශනය අනුව ඒ ඡයදෝ මතක් කිරීමෙන් මේ වගේ දෙයක්. අපි මේ වගේ රටවල් වල ඉන්නකොට බොහොම ප්‍රකටව කරන දේ තමයි මේ පළතුරු ಜಾති විවිධ දේවල් අපි රස බලනවා. නමුත් අපි හොඳටම දන්න පළතුරු ගෙඩියක් අපි ඉදිරියට ඉදිරිපත් කරලා ඒක පිළිබඳව අපගේ අත්දැකීම අහන්න පටන් අරගත්තු කෙනෙක් එහෙම නැත්නම් අපිට මෙහිතුනොත් මේක මේකේ අත්දැකීම ගැන පරීක්ෂණයක් කරන්නට ඒ පළතුරු ගෙඩිය හොඳට ඉදිලා හොඳට කුසුඹයි හොඳට පෙනුමයි මේක ඉදිරියේ තියෙන නිසා තමන් මීට කලින් මේ පළතුරු ಜಾතිය වළඳලා තියෙන නිසා ඒ පළතුරු ගැන අහලා තියෙන නිසා අපි කියන්න ගත්තොත් මේ පළතුරු ගෙඩිය මෙච්චරම ඕජාව සහිතය මේ පළතුරු ගෙඩිය මෙච්චරම මිහිරිය කියලා ඒක හිතලුවක් පමණයි. හිතාමතා කියන්න පමණයි. අපිට කියන්න පුළුවන් මේ පළතුරු ගෙඩිය මේ පාටේ කියලා ඒක සාධාරණයි. මොකට ඇහැට ඇහැට පේන නිසා. අපිට කියන්න පුළුවන් මේ පළතුරු ගෙඩිය මෙච්චර බරයි කියලා ඒක සාධාරණයි. මොකද ඒක බර බලලා කියන්න පුළුවන්. නමුත් කවුරු හරි කියනවනම් මේ පළතුරු ගෙඩිය මිහිරි කියලා. කවුරු හරි කියනවනම් මේ පළතුරු ගෙඩිය ඕජාව, පැණි රස වැක්කිරන තරමට තියෙනවායි කියලා. මේ ඔක්කොම අර පරණ මතකයෙන් කියපු දෙයක්. නැත්නම් අහලා බලලා කියපු දෙයක්. නමුත් ඒ වෙනුවට යම් කිසි කෙනෙක් ඒ පළතුරු ගෙඩිය කටේ දාලා හපුවා නම් අර කියන හිතා බලා දක්ින මිහිරි රසටත් හිතා බලා කියන ඕජාට සම්පූර්ණයෙන්ම වෙනස්. අත්දකින මිහිරි රසයක් තියෙනවා නම් මිහිරි රසය අත්දකින්න. කටුක රසයක් තියෙනවා නම් කටුක රසය අත්දකින්න. ඒ නිසා පළතුරු ගෙඩිය කටේ දාලා හපන්න විකන්ට කලින් යම් කිසි කෙනෙක් පළතුරු ගෙඩියේ ಗುಣ බල විස්තර කරන්න හදනවා නම් ඒක හිතාමතා කරන දෙයක් සංකල්ප වලට බරව කරන දෙයක් අහූ දෙයක් කියන දෙයක්. අන්න ඒ වගේ තමයි විතක්කයෙන් අරමුණත් හිතත් සම්බන්ධ වුණාට පස්සේ අරමුණ මේ විදියට ඇති අරමුණ මේ විදියට වෙන්න ඕනේ අරමුණ මේ විදියට සුභයි අසුභයි කියලා යම් කෙනෙක් කල්පනා කරනවනම් ඒ අරමුණ බලන්නේ නැතුව අරමුණ බලන වෙලාවේ කල්පනා කිරීම නිසා අරමුණෙන් ඈත් වෙලා කරන හුදු මත ප්‍රකාශනයක් පමණයි ඒ නිසා එවැනි දෙයකින් ඇත්ත ඇත හැටියෙන් දැක ගැනීමට ඉඩ නොලැබෙන නිසා යෝගාවචරය කල්පනා කරන්න ඕනේ භාවනාවේදී මතුවෙන මේ විතක්කය ਵਿਚාර දෙකේදී හිතේ සංවරය කල්පනා කිරීමේ සංවරයෙන් තොර වුණොත් භාවනාව කැඩෙනවා. ඒ නිසා විතක්ක ਵਿਚාර දෙකේ කෘත්‍ය ඒ ආකාරයෙන් යෝගාවචරය තේරුම් ගන්නවා. එනතන තමන්ගේ හුදු ඍජු අත්දැකීමෙන්ම වැඩේ වෙන්න ආරම්භ කරනවා. තවත් නිදර්ශනයක් විදිහට ඒ කියන්නේ විතක්කය කරන කෘත්‍යය මොකද්ද? ਵਿਚාරය කරන කෘත්‍යය මොකද්ද කියන්ට තවත් නිදර්ශනයක් නවීන යුගයේ නිදර්ශනයක් ඉදිරිපත් කරනවා. ජ්‍යාමිතික ශිෂ්‍යයන් ඉදිරිපත් කරගන්නා වෘත්තයක් ඇඳීමට, රවුමක් ඇඳීමට කවකටුව ඉදිරිපත් කරගන්නවා. වඩු බාසොන්නයලා කවුමක් ඇඳ ගන්නට ලීයක බෙදුම් කටුව පාවිච්චි කරනවා. මේ වඩු බාසුන්නලගේ බෙදුම් කටුවේ දෙපැත්තම උල් දෙකක් තියෙනවා. ශිෂ්‍යෝ පාවිච්චි කරන කී අධ්‍යාපනයේදී එක පැත්තක උලකුත් එක පැත්තක පැන්සලකුත් ගහලා පාවිච්චි කරනවා. උල් දෙකම තියෙනකුත් තියෙනවා. නමුත් පොතට ගැලපෙන්නේ නැති නිසා පොතේ පාවිච්චි කරනට ගන්න පැන්සලක් තියෙනවා. මේ නිසා යම් කිසි කෙනෙකුට සමාකාර වෘත්තයක් අඳ ගන්න ඕනේ නම් හරි ලස්සන රවුමක් අඳ ගන්න ඕනේ නම් ඔහු ඒ රවුම අවශ්‍ය කරන තැනේ මැදට මේ කටුව උල විජෝ තැම්පත් කරනවා තහවුරු කරගන්නවා. තහවුරු කරලා ඉවර වෙලා ඉතුරු කටුව සමාකාරව අර උල නොසලී පවතිද්දී එහා පැත්තට මෙහා පැත්තට කරකවද්දී ලීයකනම් බෙදුම් කටුවේ ඉතුරු කටුව නිසා රවුම කැපෙන්න පටන් ගන්නවා. කොලේකනම් පැන්සල අණුව පැන්සල යොදවන්ට යොදවන්ට රවුම ක්‍රමක්‍රමයෙන් සම්පූර්ණයට පටන් ගන්නවා. මේ සම්පූර්ණ අඳින අවස්ථාවේ යම්ම විදියකට මැද තියෙන අපි කියනවා කේන්ද්‍රය කියලා කේන්ද්‍රයෙන් පැන්නොත් කටුව රවුම ඇදලා. ඒ නිසා කටුව හොඳට කටුවේ කෝණය සම්පූර්ණ ස්ථිර වෙලා තියෙන්න ඕනේ මෘදු ආකාරයෙන් වටේ රවුම ඇඳෙනකොට අර මුලින් කටුව තැන්පත් කරපු කේන්ද්‍රේ වටා සම්පූර්ණ වෙච්චි වෘතයක් ඇඳී ගන්නවා. අන්න ඒ වගේ තමයි විතක්ක ਵਿਚාර කියන දෙකේ විතක්කය කියන අරමුණේ හිත ඇමිනවීම අරමුණේ හිත ඇලවීම අරමුණේ හිත යා කරවීම මූණට මූණ දා තබා ගැනීම නොසල්වා තබා ගැනීම කියන එක අර මැද කේන්ද්‍ර ස්ථානයේ තිබූ කුලවට කටුව ඊට පස්සේ අරමුණ හාත්පස පිරිමැදීම නිසා අරමුණ සම්පූර්ණයෙන්ම දැක දැනගන්න පුළුවන්. සෑම දෘෂ්ටි කෝණයකින්ම අරමුණ සම්පූර්ණ කිරීම වගේ තමයි වටේ කරකැවෙන කටුව. මේ විදිහට මැද කේන්ද්‍රය විතක්කේ වශයෙන් පවතින තාක්කල් වටේ රවුම සමාකාර යම් විදිහකට ඒ විතක්කේට තහවුරු භාවයක් නැති වුණොත් ඒ රවුම අදපුද වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ නිදර්ශනයේ යෝගාවචරය තේරුම් අරගන්න තියෙන්නේ යම් විදියකට Tamange ආනාපානයට මේක බොහොම සමීපව විස්තර කරන්න පුළුවන් ආනාපාන භාවනා කරන යෝගාවචරය ආස්වාසය ඇතුළට ඉන වේලාවේදී ප්‍රස්වාසය පිට වෙන වේලාවේදී විදර්ශනා භාවනානු කූලව නම් මේ ආස්වාද ප්‍රස්වාසය දෙක විපස්සනාට නංවන්නේ භාවනාවට නංවන්නේ මානසිකාරයට නංවන්නේ ක්‍රමක්‍රමයෙන් ඔහු තේරුම් අර ගන්නවා මේ ආස්වාස රැල්ල ප්‍රස්වාස රැල්ල ප්‍රධාන වශයෙන්ම වදින්නේ කොතනද වැඩි වැඩියෙන් ආස්වාස වැඩි වැඩියෙන් ප්‍රස්වාස අත්දකින්ට අත්දකින්ට ඔහුට ඒ තන සමහර වෙලාවට එහෙම වුණාට බහුලව පවතින තන ක්‍රමක්‍රමයෙන් තහවුරු වෙන්න පටන් ගන්නවා. මේකට විශේෂ වචනයක් වශයෙන් ආනාපාන සති භාවනාවේදී ආනාපාන නිමිත්ත කියලා සඳහන් කරනවා. භාවනාවේ එකලස වැඩි වෙන්න වැඩි වෙන්න නිමිත්ත එnte ente ente ente තහවුරු වෙනවා පුංචි වෙනවා එක ලක්ෂයක් බාටපත් වෙනවා යම් වෙලාවක යෝගාවචරයට දැන් ආනාපානයේ හැපීම පේන්න නැත දැන් ආනාපානයේ උෂ්ණ සීතල ගති පේන්න නැත දැන් ආනාපානයේ හැපෙන වදින මොනම ලකුණක්වත් පේන්න නැහැ කියලා කියන වෙලාවක් එනවා මොකද ක්‍රමක්‍රමයෙන් අරමුණ සියුම් භාවයටපත් වෙන නිසා. මෙන්න මේ වෙලාවේ එනකොට යෝගාවචරයාගේ හිත එහෙ මෙහෙ යන්ට කලකොල වෙන්න පටන් අරගන්නවා. මොකද මෙතෙක් වෙලා කරගෙන තිබුණු වැඩේ දැන් හිතින් හැලිලා. කරන්න වැඩක් නැහැ. ඒ නිසා හිත ඈත මෑත බලන්න ගන්නවා. අන්නේ වෙලාවේදී යෝගාවචරයා මෙන්න මේ කලින් තහවුරු කරගත්තා වූ නිමිත්ත ප්‍රයෝජන ගන්නවා. මොකද දැන් හිත යොදවන්නේ අර නිමිත ආනාපානෙන් එන හැපීමක් හෝ උණුසුමක් හෝ සිසිලසක් කිසිම වෙනසක් නැති වුණත් හිත එහෙමේ නොයවා තබා ගැනීමට නම් යෝගාවචරය අර තැනට අර එක මුං ඇටයක් තරමට වගේ පුංචි කරගත්ත තැනට හිත යොදාගෙන දිගටම ස්වභාවිකව හුස්ම වැටෙන්න ඇරලා හිත එහි රඳවාගෙන තබාගෙන ඉන්නවා. එතකොට යෝගාවචරය ආනාපානයේ සුඛම අවස්ථාව එහෙම නැත්නම් ආනාපානිය සම්පූර්ණ වෙන්න යෝගාවචරය ඕලාරික අවස්ථාවේ සුකුම අවස්ථාවේ සුකුමතර අවස්ථාවේ කියන අවස්ථා තුනම දැකලා තියෙනවා. නමුත් දක්ෂතාවයක් නැති යෝගාවචරය ඕලාරික අවස්ථාවේදී නම් භාවනාව හොඳය ප්‍රකටය පැහැදිලිය කියලා වාර්තා කරනවා. නමුත් සුකුම අවස්ථාවටපත් වෙනකොට යෝගාවචරයට නොදැනීම හිත නිමිත්තෙන් පරිණත නැත්නම් ආනාපානෙන් පැනලා හොයන්න පටන් අර ගන්නවා. මේ හොයන්ට යනකොට ආනාපානයේ තිබියදී බාහිර අරමුණු වලට හෝ තමන්ගේ සදින්ද්‍රියට ගෝචර නොවන වූ වෙන අරමුණකට හෝ හිතුමිල්ලකට හෝ හිත ගිහිල්ලා සම්පූර්ණ විනාඩි ගණන් භාවනාවෙන් බාහිරව ගත කරනවා. නමුත් නිමිත්ත තහවුරු කර ගැනීම අර කවකටුවේ මැද කටුව හරියට තැම්පත් කර ගැනීම දන්නා යෝගාවචරය නිමිත්තට හිත යොදාගෙන ඉන්නකොට සමහර විටක මෙතෙක් සුකුමව පැවතුනා වූ ආනාපානයේ සුකුම වශයෙන් තේරුම් අරගන්නත් ඉඩ තියෙනවා නොතේරුණත් හිතේ කලකොල භාවයක් එන්නේ මේ විදිහට ඕලාරික මට්ටමින් සුකුම මට්ටමකටපත් වුණාට පස්සේ යෝගාවචරයට වැටහෙනවා නිමිත්ත තබා ගැනීමේ නිමිත්තේ හිත අලවා තැබීමේ ප්‍රායෝගික වටිනාකම මේ අනුව භාවනාව තව ඉදිරියට යනකොට සුකුමතර අවස්ථාවටපත් වෙනකොට ඉස්සෙල්ලා නම් ඒකදෝ මේකදෝ කියන தத்துவයට හරි කියුණා දැන් නම් ඇත්තේම නැහැ කියන තරමට. ඊ අවස්ථාවට අර කලින් පුහුණු කළා වූ ඒ නිමිත්ත ප්‍රයෝජනෙට ගන්නකොට අරමුණ පේන්න නැහැ කියලා හිත විප්ලව කරන්නට හැදුවට උද්වේ උද්ඝෝෂණ කරන්න හැදුවට යෝගාවචරය දන්නවා හිත කොතනද තියාගන්න ඕනේ කියලා. එතකොට කියාගෙන ඉන්නකොට ඉන්නකොට සුකුමතර අවස්ථාවක්. ඕලාරික සුකුම සුකුමතර කියන මේ අවස්ථා තුනම දැක්කයි කියලා කියන්නේ වෘතේ සම්පූර්ණ කරයි. අතීත වශයෙන් වර්තමාන වශයෙන් අනාගත වශයෙන් අරමුණ දකින්නෝ. ඒ තුනම දැකීමනොත් වෘතේ සම්පූර්ණයි. මේ විදිහට 11 ආකාරයකට අරමුණ දකින්න විදි අර නිමිත්ත පවතින තාකල් යෝගාවචරයට නොසලී කරගන්න පුළුවන් වෙනවා. හරියට මැද කටුව හිර කරලා වටේට කරකවන්න කරවන්න ඒ මැද ලක්ෂයට සාපේක්ෂව ලස්සන සමාකාර වෘතයක් ඇඳෙනවා. පිම්වීම හැකිලිම කරන යෝගාවචරයට මුලින්ම දෙන උපදේශය තමයි හුස්ම ගැනීම සහ පිට කිරීම නිසා උදරයේ සිදුවෙනා වූ ඉදිරියට නෙරීම සහ පසුපතට හැකිලී යාමට හිත යොදන්න කියනවා. ඒකට හිත යොදන්නේ කොතෙන්ද උදරේ. යෝගාවචරය එහි හිත යොදාගෙන භාවනා කරද්දී මුලින්ම පිම්බීම දකින්නවා සංතානයක් විදිහට සතහනක් විදිහට මේ විදිහට හොඳට කෑම අරගෙන වැඩ පිළිලා තියෙන වෙලාවට නම් බොහොම ප්‍රකටව වැටෙනවා. හැකිලෙන අවස්ථාවත් වැටෙනවා. ගුලියක් විදිහට ගලක් විදිහට ටයර් එකක් විදිහට මොකක් හරි. පහු වෙනකොට ඒක වැඩ කරන හැටි ඉස්සරහට පස්සට පස්ස සිට ඉස්සරහට ඉහළට පහළට වමේ සිට දකුණට ආදී විදිහට ආකාරයක් වැටෙනවා. මේ ආකාරයක් වැටීමෙන් ක්‍රමක්‍රමයෙන් අරමුණ සිවුම් වෙන්න පටන් අරගත්තට පස්සේ අර ගොරෝසු වශයෙන් සතහන් ගොරෝසු වශයෙන් ආකාර නැතු වෙනකොට අර වගේම හිත කලකොල වෙන්න ගන්නවා. දැන් අරමුණ සිවුම් වෙනවා. හිතට පුරුදු නෑ මේ වගේ සමාහිත ස්වරූපයක්. ඒ නිසා හිත හරියට සාමාන්‍ය උපමාවට සඳහන් කරන විදිහට පිස්සු හැදිච්ච රිලෙවෙක් වගේ. ඒක අරමුණකින් අරින් කරමුණට පණින්නේ කිසිසේත්ම පරිණ අරමුණ ගැන අපේක්ෂාවකින් නෙවෙයි. දෙවෙනි අපේ අරමුණ මතුවෙන්න කලින් මේ අරමුණෙන් පණින්න. අන්න ඒ වගේ ස්වરૂපයක් තියෙන හිත යාන්තමට අරමුණ සියුම් වෙනකොට අරමුණ නැති වුණා කියලා උද්ඝෝෂණ කරන්න පටන් ගන්නවා. විසිර යන්න පටන් ගන්නවා. එතකොටත් උදරයට හිත යොදලා පුහුණු කරපු යෝගාවචරයා උදරය කියන ස්ථානයේ හිතෙන් සලකුණු කරගෙන එහි හිත පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවනම් යෝගාවචරයට උදරයේ සිදුවෙන හැකිලීමේ සහ පිම්බීමේ සුකුම අවස්ථාවල් දැක ගන්න පුළුවන් වෙනවා සමාහිත හිතේ. මොකද හිත තැම්පත් කරන්න හිත නතර කර ගන්න තැනක් තියෙන නිසා. එහෙම නැති වුණා නම් හිත එහෙම වෙනකොට නැවත නැවත විතක්කේ යොදවන්න තැනක් නැති වෙනකොට අහසට වෙඩි තියනවා වගේ කිසිම දක්ෂතාවයක් දිනු වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරගෙන යනකොට යෝගාවචරය උදරයේ සටහන උදරයේ ආකාරය පිම්බීමේ හැකිලිමේ ආකාරය මේවා දකින්න දකින්න තමන්ගේ හිත ඒ දිශාව ඒ ආකාරය තැම්පත් කරගෙන මත්තට හිත අරමුණ නැතුව යනවා නොපෙනී යනවා කියන වෙලාවට ඒ තන හිත නතර කරගෙන ඉන්න ඒ නිමිත්ත උදව් කරනවා ඒ විදිහට මේ දෙවෙනි නිදර්ශනේ ඒ කියන්නේ කවකටු පාවිච්චි බෙදුම් කටු පාවිච්චි නිදර්ශනේ ගත්තාම යෝගාවචරයට වැටෙනවා භාවනාවේ යම් කිසි කලකොල භාවයකට යම්කිසි අපහැදිලි මට්ටමකටපත් වුණාම කොහොමද නැවත මධ්‍යම ප්‍රතිපදාවට භාවනාව ගේන්නේ කියන්නේ. ඒ නිසා මේ නිදර්ශන දෙක මාර්ගයෙන් යෝගාවචරයට පුළුවන් වෙනවා පැහැදිලිව තේරුම් අරගන්න තමන් මෙතෙක් කළ පරීක්ෂණ පරිේෂණ ඒ වගේම උත්සාහය මත මෙහෙම නොකර මේ වගේ පැහැදිලිකමක් නැතුව භාවනා කරනවා ඒ කියන්නේ මම මට අරමුණු හොඳට ප්‍රකට වෙනවා කියලා විස්තර කරනවා. ඒ වාගේම අරමුණ මට මෙච්චර වෙලාවක් දකින්න පුළුවන් කියලා විස්තර කරනවා. අරමුණේ මුල දකින්නවා, මැද දකින්නවා, අග දකින්නවා කියලා යෝගාවචරය බොහෝ විට කමටහන් දෙනකොට මතක් කරනවා. නමුත් කතා පොඩ්ඩකට නතර කරලා අරමුණ කියන්නේ මොකද්ද කියලා අහුවොත් යෝගාවචරය වල්මක් වෙනවා. ඒ මොකද සෞඛ්‍ය සම්පන්නව නැත්තම් හොඳ විදිහට විතක්ක ਵਿਚාර දෙක වැඩ කරවන්නේ. එහෙම නැත්නම් යෝගාවචරයා ਵਿਚාරය තුලින් තමන්ට ආબોධ වෙච්ච මේ හුදු චලන, හුදු තෙරපි, හුදු කම්පන, උණුසුම් ගති, සිසිල් ගති නොසලකා හැරලා තියෙනවා. මොකද ਉਹ බලාපොරොත්තු වෙනවා කාමවත්තු ආශ්‍රය කිරීමේදී ලැබෙන විදිය තිගැස්මක් හිත උද්දීපනය වීමක් අන්නේ උද්දීපනය වෙන දේවල් පිළිබඳ අපේක්ෂාව නිසා යෝගාවචරයට ධාර්මිකව නැත්නම් ධාතු වල ධර්මතාවල ලකුණු පහළ වෙනකොට යෝගාවචරයා නීරස භාවයක් ඇති වුණාසේ පැකිලෙනවා. උනන්දුව අඩු කර ගන්නට බලනවා. මේ නිසා යෝගාවචරයාගේ භාවනා කාලය නිකන් අපතේ හැරියා වෙනවා. හොඳට භාවනා සිදුවෙන සෑම වෙලාවකම යෝගාවචරය කියන්නේ කිසිම දියුණුවක් නැහැ. ඒ මොකද කාරණාව මැනික මැනික වශයෙන් වැලි කැටේ වැලි කැටේ වශයෙන් දන්නේ නැතිකම නිසා යෝගාචරයාගේ බලාපොරොත්තු නැත්නම් යෝගාචරයා මෙතෙක්කල් ආශ්‍රය කරපු දන්නා දැනුම ඉස්සර කර ගැනීම නිසා භාවනාවේ විස්තර කියා ගන්න බැරුව මේක තේරුම් කරලා දෙන්න ඕනේ. ධර්ම මාර්ගයේ මේක තේරුම් කරලා දෙන්න ඕනේ. භාවනාවක් දිගේ අරමුණක් දිගේ නැවත නැවත විතක්කේ සහ ਵਿਚාරයේ දිගට වැඩ කරන්නට යනකොට යෝගාවචරයාගේ විස්තර යෝගාවචරය අරමුණ දක්න ආකාරය ක්‍රමක්‍රමයෙන් සියුම් භාවයටපත් වෙලා ධර්ම ස්වરૂප වලට එනතම් පරමාර්ථ ධර්ම ස්වરૂපයට හැරෙනකොට යෝගාවචරය ඒ පිළිබඳව අවබෝධයක් නැතුව අර පරණ තිබුණු රළු විදිහි පරණ විදිහේ පරණ විදිහේ ප්‍රකට විදි බලාපොරොත්තු වෙනවනම් ඒ සුකුම භාවයටපත් වෙනට යෝගාවතරය බලාපොරොත්තු සුන් කරගන්න. නී අරම භාවනාව නීරස කරගන්න. භාවනාවේ කිසිම ප්‍රගතියක් නැති තත්යකට ඇති වෙනවාදෝ කියලා අනවශ්‍ය සැක පහල කරගන්න. දෙවෙනි කාරණාව තමයි යෝගාවචරය කමටහන් දෙනකොට බොහෝ විට සම්මත දේවල් කියනවා වැඩි. බුදු පරමාර්ථ ධර්ම මේකය සම්මතයේ මේකය කියලා නොදන්නා ගති නිසා යෝගාවචරයාගේ වැඩි වේලාවක් භාවනාවේදී එදිනෙදා කටයුතු වලදී කමඨහන් දෙන වේලාවේදී සම්මත දේවල් විස්තර කරනවා වැඩිකම නිසා අපිට නියම ධර්මයට හිත යොමු කරගන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. ඒකට මොකද කාරණාව මේ මූලිකම විතක්ක ਵਿਚාර කියන දෙක පිළිබඳව යෝගාවචරය ප්‍රායෝගිකව තේරුම් අරගෙන නැතිකම නිසා. මේ නිසා ඉබේම යෝගාවචරය තීඳු කරන ගතියකටපත් වෙනවා. මගේ භාවනාව හොඳේ මගේ භාවනාව නරකේ. අසෝලා භාවනාව හොඳේ අසෝලා භාවනාව නරකේ. මෙන්න විදිහේ තීන්දුවට එනකොට මෙතන ක්ලේශයක් වැඩ කරනවා. මේක Tamanට අහුවෙලා නැහැ කියන තරමටම සම්මතිය තමයි හිත ආශ්‍රය කරන්නේ. මේ දෙක නැති කරලා දෙන්න ඕන යෝගාවචරය. එකක් තමයි භාවනාදී කාලේ නාස්ති කිරීම. දෙක තමයි මේ සම්මතිය සහ පරමාර්ථ කියන දෙක වටිනාකම් අනුව යෝගාවචර ජීවිතයේදී පරමාර්ථයේ මතුවෙන ආකාරයට කතා කරන පරමාර්ථයේ මතුවෙන ආකාරයට විස්තර කිරීමේ කුසලතාවය දිනු කිරීම. මේ දෙක තියෙනවා නම් යෝගාවචරය ගුරුවරයා මත රඳාපවතින ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. කරදරයක් දුෂ්කරතාවයක් අපහසුතාවයක් මතුවෙච්චාම මැද මාර්ගයට මධ්‍යම ප්‍රතිපදාවට භාවනාව ගෙනිය ගන්නට උදව් වෙනවා. මේ නිසා ලැබී තියෙන අත්දැකීම් මත නැවත නැවතත් යෝගාවචරය ධර්ම කරුණු ඉදිරිපත් කිරීමෙන් මේ මූල ධර්ම පැත්තෙන් කියනවා නම් මේ විතක්ක විතාර දෙකේ තියෙන කෘත්‍යය තේරුම් කර දීමෙන් යෝගාවචරය කලියුත් තේරුම් කර දීමෙන් යෝගාවචරයා තමයි මේකේ කලෙලියක් අරගෙන දෙන්න පුළුවන්. එහෙම නැත්නම් භාවනා කරනවා විස්තර කතා කරනවා පුතු කතාන්තර ස්වරූපේ. කතාන්තර ස්වරූපයෙන් භාවනාවක් වෙන්නේ කියන වෙලාවටත් වෙන්නේ එහෙමයි නමුත් මධ්‍යස්ථව ඉඳලා අහුවත් ප්‍රශ්නයක් කොහොමද අරමුණ දකින්නේ කොහොමද? අරමුණ Taman අවබෝධ කරන්නේ කොහොමද? විඳින්නේ කොහොමද? අත් දකින්නේ කොහොමද කියලා මේක හරියට යෝගාචරය තරවටු කරනවා වගේ ගැටයක් තියෙනවා. එනතන යෝගාචරය අපහසුවේ දාන්න හදනවා වගේ. එනතන යෝගාචර ලැබු විශේෂ හොඳ අවස්ථාවල් නොසලකා හැරියා වගේ. එහෙම අවස්ථාවක් හෝ එහෙම අදහසක් මේක ඇත්තේ නැහැ. අවශ්‍ය කරලා කියන්නේ අවශ්‍ය කරලා තියෙන්නේ භාවනාව මැද පිළිවෙතට ගෙනියලා නිරෝගීව වැඩෙන්න ආරම්භ කරනවා. එහෙම වැඩෙනවා නම් යෝගාවචරයා භාවනා කරන අවස්ථාවේදී හෝ විස්තර කතා කරන වෙලාවේදී පුළුවන් තරම් පරමාර්ථ ධර්ම දකින්න වෙලාවේදී සියුම් ධර්ම දකින්න වෙලාවේදී මේක අපහසුතාවයක්ම වැරදීමක්ද භාවනා දුරු වීමක්ද දුර්වල වීමක්ද කියලා කල්පනා කරන්නේ නැතුව මේ අවස්ථාවේ මැදිහත් හිතෙන් භාවනා පුළුවන් තරම් ගැඹුරකට ගෙනියන්න උත්සාහ කරන්න. ඒ නිසායි මේ විස්තර නැවත නැවතත් සඳහන් කරන්නේ. ඒ අනුව යෝගාවචරය මුලින්ම අපි මතක් කරගත්ත විදිහට යම්ම විදියකට අරමුණක සම්මර්ෂණයක් සිද්ධ වෙන්න නම් එයි ඇති අනිත්‍ය භාවයේ දුක්ඛ භාවයේ අනාත්ම භාවයේ විදර්ශනානුකූලව මතුවී එන්ටනම් මතක තියාගන්න ඕනේ ධ්‍යාන සමාධි නැත්නම් ධ්‍යාන සමාධියකට සමාන ප්‍රමාණයකට හිත සමාධිමත් වෙනවා. සමාහිත භාවයකටපත් වෙනවා. එහෙම නැතුව මතුවෙනවා නම් යම්කිසි සංකල්ප ඒව හුදු හිතලුවක් පමණයි. සංකල්ප පමණයි, අසූ දෙයක් පමණයි. ඒව කිසි විලාවක අරමුණට හිත ලං කරන්න උදව් කරන්නේ නැහැ. අරමුණක් හිත දෙකට කරනවා. භාවනාවට බාධා කරනවා. ඒ නිසා ඒව ඒ වශයෙන් තේරුම් අරගන්න ඕනේ. සම්මර්ෂණයේ සිද්ධ වෙන්න නම් තමන් විසින් කළ යුතු දේ තමන් විසින් භාවනාවේදී පිළිපැදිය යුතු ආකාරය පැහැදිලිව තේරුම් ගන්න. ඒ තේරුම් අරගන්නකොට ධර්මානුකූලව මතක් කරනවා කියන්න තියෙන්නේ මේ විතක්ක ਵਿਚාර කියන මූලික ධානාංගවල අත්තා වූ කටයුතු යෝගාචරය තේරුම් ගන්න ඕනේ. හිත යොදවන යොදවන වාරයක් පාසා මේ විතක්කේ තිබිය යුතු අංග ලක්ෂණ වටහා ගන්න ඕනේ. එයින් පරිබාහිර යනකොට එතකොට නිසි මාර්ගයට යොදා ගන්න පුළුවන්. ඒ වාගේම ਵਿਚාරයේදී අරමුණ විමසා බැලීමේ කටයුත්තට පහසුකම් සැලසනවා මිස Taman විමසා බැලීමක්, හිතා බැලීමක් නොකර ඒක සෞඛ්‍ය සම්පන්න නිරෝගීව වැඩෙන්න ආරම්භ එතකොට ඉතිරි ධානාංග සම්පූර්ණ වීමෙන් ඒ කියන්නේ ප්‍රීති සුඛ ඒකාග්‍රතා ආදී විදියට පිළිවෙලින් වැඩිවීමෙන් මූලික ධානායකට අදංගු අදාළ ඇති කියන්නේ ප්‍රථම ධානයට අදාළ ධානාංග පහ සම්පූර්ණ ඒ ධානාංග පහ සම්පූර්ණ වීමෙන් තමයි හිත සම්මර්ෂණයට වැටෙන්නේ. එහෙම නැත්නම් විපස්සනාවට වැටෙන්නේ. එතෙක් අර ලිහන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්නසේ යෝගාවචරයාට මේක පිළිබඳව තීන්දුව කරන්නට මේක පිළිබඳව මන්දෝත්සාහය වෙන්න හෝ උනාට වැඩි උනන්දු වෙන්න අවශ්‍යතාවයක් නැහැ කළ යුතු යුතුයකම තේරුම් අරගන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ උද්දේශ විභංග කියන සූත්‍ර දේශනාවේ මුලින් ඇත්තා වූ ආකාරයට බාහිරයට හිත නොයන්ට නම් කාම වස්තුන්ගේ නැත්නම් වත්තු කාමයෙන් වෙන් වෙලා කාය විවේක සපයා ගන්න ඕනේ මේ විදිහට ලැබුණු කාය විවේක අංග සම්පූර්ණ නොවන නිසා ඒ මතු මැත්තේ කෙලස් ධර්ම වෙන් කරන නීවරණ ධර්ම වෙන් කරන කෙලස් ධර්ම වෙන් කරන විදිහට චිත්ත විවේකේ ලං කර ගන්න මෙන්න මේ දෙක ලං වුණොත් චිත්ත විවේකයේ යම් විදිහකට කියන විදිය ආකාර විතක් ਵਿਚාර වැඩ කිරීමෙන් ධානාංග සම්පූර්ණ මේ සම්මර්ෂණය සිද්ධ වෙනවා නම් ඒ සම්මර්ෂණයේ නිසි ගැම්මකට වැටෙනවා. නිසි ජවයකට වැටෙනවා. අන්නේ ජවයේ නිසා කෙලස් කපා හැරීම වශයෙන් නෙක්ඛම විවේකය වික්ඛමන විවේකයේ සිට වෙනවා. නෙක්ඛම සුඛේ ලැබෙනවා. වික්ඛමන විවේකයේ සිට වෙනවා. සාර්ථකව විතක්ක ਵਿਚාර දෙක සිදුවෙන වාරයක් පාසා මේ කියන විවේක තුන ලැබෙන නිසා යෝගාවචරයාගේ හිත ඒ ක්ෂණියට ක්ෂණයට පැතිරෙනවා පළල් වෙනවා ගැඹුරට යනවා. ඒකට කියනවා භාවනාව කියලා. වැඩිම කියලා කියනවා. ඒ නිසා යෝගාචරය තමන් කරගෙන යන භාවනාවේදී අන්ත දෙක අතහැරලා මැදට ගමන් කරන්නට හරියට කවකටුවක මැද කටුව තිබුවාසේ විතක්කේ පිහිටුවාගෙන විචාරයට නිසිසේ කරකැවෙන්න ඉඩ දීමේ අරමුණ හාත්පසින් අල්ලාගෙන සම්පූර්ණයෙන් අල්ලාගෙන අරමුණ පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් සිදුවෙන්න දීමේ ඇත්ත ඇති හැටි දැන ගැනීමට ඉඩ සලසගන්නට වග බලා ගන්න. එසේ ඇත්ත ඇති හැටි වැටහීම වෙන කණයක් ක්ෂණයක් පාස අපි භාවනාවේ ඉදිරියට යනවා. ඒ නිසා තමයි අද කරගෙන යන අධ්‍යක්ීම් රාශිය මේ මූලධර්ම කරුණු වල බහලා තේරුම් අරගෙන ඉදිරියට කරන්නා වූ සෑම ක්ෂණයක්ම තාමත්ම කාර්යක්ෂම විදියට පාවිච්චි කරගන්නට මේ ධර්මය හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතනින් හමාර දාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචයන්නේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බි භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචයන්නේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා आकाशदिथा च भुम्मथा दिवा आगामहिन्दिका पुण्यन्तम् अनुमोदित्वा चिरं रक्षन्तु शासनम् आकाशदिथा च भुम्मथा दिवानागामहिन्दिका पुण्यन्तम् अनुमोदित्वा चिरं रक्षन्तु देशनम् ආකාසත්තා ච භුම්මත්තා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු මං පරං ඉතං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ